උපග්‍රන්ථය 1 සම්මුතිය හා පරමාර්ථය ඇත්ත දෙවදෑරුම් වෙයි සම්මුති සත්‍ය හා පරමාර්ථ සත්‍ය යනුවෙනි බැලූ බැල්මට ඇත්තයයි පෙනෙන නිසාද අදහස් හොමාරු කර ගැනීමේ පහසු දෙසාද සත්‍යයයි ලෝකයේහි සම්මත වී විවහාර වන දෙයට සම්මුති සත්‍යයයි කියනු ලැබේ මේ සම්මුති ස්වභාවය නුවණින් බෙදා බෙදා බැලූ විට සත්‍ය වශයෙන් එය නොපවතිනක් බවත් නියම ඇත්ත අනෙකක් බවත් පෙනේ. තවදුරටත් බෙදා වෙන් කළ නොහැකි සත්‍ය වශයෙන්ම පවත්නා වූ ස්වභාවය පරමාර්ථ සත්‍ය නම් වෙයි. දැන් ඔබ ගැනම මොහොතක් හිත යොදන්න. ඔබ විසින් මම යනුවෙන් කරනු ලබන විවහාරයක් තිබේ. මම යනවා. මම විඳිනවා. මම හඳුනනවා. මම ක්‍රියා කරවනවා. මම දන්නවා. යනාදී වශයෙන් කෙරෙන මෙම විවහාරයට අනුව මම කියා කෙනෙකු තමා තුළ සිටින බවක් හැඟවෙයි. එහෙත් මම යයි සලකන මේ පද්ධතිය එනම් පංචස්කන්ධය එනම් රූප වේදනා සංඥා සංකාර විඥාන යන ගොඩවල් පහක එකතුව සිතහා කය වශයෙන් කොටස් දෙකකට බෙදා බැලුව විට ඉන් කවරක් මම ලෙස ගත හැකි වේද? තවදුරටත් කයෙහිවත් රූපය කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ආදී දෙතිස් කුණප වශයෙන් බෙදා බලතොත් මම යන සම්මුතිය බිඳ වැටෙනු ඇත. මේ රූප කොටස්ද වැඩිදුරටත් සියුම් ලෙසින් නුවණින් බෙදා පරීක්ෂා කිරීමේදී ඒ හැම සෑදී ඇත්තේ තද රුදු කර්කශ ගති ඇති පටවි ධාතු කැටි කරන වැగిරෙන ඇලෙන ගතිය ඇති ආපෝ ධාතු උණුසුම සිසිල පැසවෙන ගතිය ඇති තේජෝ ධාතු රුකුල් දෙන සෙලවෙන පුම්බවන ගතිය ඇති වායෝ ධාතු හා හිස් ඉඩ ගතිය හෙවත් ආකාශ ධාතු යන මූලික පදාර්ථ වලින් බව පෙනෙනු ඇත හිත හෙවත් නාමයද අරමුණු දැනගැනීමේ ශක්ති මාත්‍රයක් පමණක් බැවින් එය විඥාන ධාතු නමින් මේ පදාර්ථ ගණයටම ඇතුළත් වෙයි මේ අනුව සම්මුති මට්ටමේදී මම සත්‍යයක් ලෙස පිළිගත්තේ වී නමුත් පරමාර්ථ වශයෙන් නම් මම නැත. සත්‍ය වශයෙන්ම පවතින්නේ සත්ව පුද්ගල ස්වභාවයෙන් තොර වූ ධාතු 6ක සංකලනයකි. මුළු භෞතික විශ්වය පුරාම ඇත්ත වශයෙන් පැතිර ඇත්තේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන යන මේ ධාතු 6 පමණකි. මේවා ද්‍රව්‍ය නොවේයි. ආකාශ ධාතුව යන හුදෙක් හිස් ස්වභාවයමයි. සසු ධාතු පහම ආකාශ ධාතුව තුල නිරන්තරයෙන් වෙනස් වෙමින් හේතුඵල සම්බන්ධතාවයකින් යුතුව ක්‍රියාත්මක වන ශක්ති මාත්‍රයෝය. පැවැත්මක් ගැන සිතා ගැනීමටවත් නොහැකි තරම් සීඝ්‍රයෙන් ඇතිවෙමින් නැතිවෙමින් සිදුවන ක්‍රියා මාත්‍ර සමුදයෝය. මෙම ධාතුන්ගේ විවිධාකාර සංකලනයන් නිසා විද්‍යාමාන වන්නේ යයි සැලකෙන සියලු සවිඥානික අවිඥානික වස්තු මෙන්ම ඒ වස්තු හැඳින්වීම සඳහා සම්මත කරගන්නා ලද නාමයන්ද සත්‍යයයි ගත හැකි වන්නේ සම්මුතිය බලපවත්නා සීමාවන් තුල පමණය මේ අනුව මොහුදු කඳු ගස් ඉඩම් ගෙවල් ඇඳපුටු ඇඳුම් මිනිසුන් දෙවියන්, තිරිසනුන් මම ඔබ ආදී වචන සහ ඒ වචන වලින් හැඟවෙන දේවල් සම්මුති හෙවත් පැනවීම එනම් ප්‍රඥාප්ති පමණකි. වචනයේද සම්මුතියක් ලෙස සලකන විට පරමාර්ථ ස්වභාවයන් හඳුන්වන නාමයන්ද සම්මුති මාත්‍ර බව කිව යුතුය. එහෙත් ඒවා කවර සම්මුති නම් වලින් හැඳින්වුවද ඒවායේ පරමාර්ථ ස්වභාවය වෙනස් නොවේ. අප තුලත් අප අවටත් සෑම මොහොතකම පරමාර්ථ ස්වභාවය ක්‍රියාත්මක වෙමින් වෙමින් පවතී. එහෙත් අපේ හිත්වල ඇති මෝහය මෝහයත් විඥාන ධාතුවට අයත් පරමාර්ථයක් මේ මෝහය නිසා ඒ සත්‍ය නොදකිමු. සම්මුතියම පරම සත්‍ය ලෙස සලකා දුකෙන් දුකටම පත්වෙමු. මේ මෝහ කඩතුරාව බිඳ පරමාර්ථ සත්‍ය මතු කර ගැනීමේ පිළිවෙත විදර්ශනා භාවනාවයි. විදර්ශනාව ආරම්භ කරන්නේ ආනාපානය, තෙතිස් කුණප, උදර චලනය වැනි සම්මුති කර්මස්ථානයක් මුල් කරගෙනය. ක්‍රමයෙන් ඉන් පරමාර්ථ ස්වභාවය මතුවනු ඇත. එයම විවිධාකාරයෙන් පුනපුනා සලකා බලන යෝගාවචරයා ලෝකෙහි සැබෑ තතු වටහා ගැනීමෙන් ඒ කෙරෙහි ආසාව අතහැර ලෝකෝත්තර පරමාර්ථ ස්වභාවය වූ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගෙන ලෝකය නැමැති දුකෙන් මිදෙයි. ෂට් ධාතු වශයෙන් මෙහිදී විස්තර කරන ලද ලෞකික පරමාර්ථ ස්වභාවයෝ මේවා වෙනත් ආකාරවලින්ද විග්‍රහ කරන්න පුළුවන්. මේ පරමාර්ථ ස්වභාවයෝ ප්‍රත්‍යක්ෂයෙන්ම නිවැරදිව අවබෝධ කළ යුත්තෝය. එහෙත් වචනවලින්ද තරමක් දුරට අසම්පූර්ණව හෝ විස්තර කළ හැකි වෙති. ලෝකෝත්තර පරමාර්ථ ස්වභාවය වූ නිර්වාණය එසේ වචනවලින් පැහැදිලි කිරීම අතිශයින් දුෂ්කර වූවකි. එය අවකාශ, කාල ආදී සියලු ලෞකික මිනුම් දඩු සම්මුති ප්‍රඥප්ති ඉක්මවා සිටින්නකි. එහෙත් ප්‍රත්‍යක්ෂ ඥාණයට ගෝචර වන්නකි. එදිනදා ජීවිතයේදී අපට සම්මුති භාවිතා කිරීමට සිදුවේයි. එහෙත් එය පරම සත්‍ය නොවන බව සිහියේ තබා ගැනීම බොහෝ වැඩදායක වනු ඇත.